එහෙමයි සවනස. එතකොට සවනස දැන් මේ දැන් සිහිය පවත්වා ගන්න දැන් මේ මම මේක හරියට දන්නේ දැන් දැන් අපි සාමාන්‍යයෙන් සමත භාවනාව එහෙම හොඳට වඩද්දී හොඳට මේව වෙනවා. නමුත් ඒක පවත්වන්න මේ දැන් මේ රස්සාවක් කරන ගමන් මේ පවුල් එක ගැටෙනකොට ආයේ මේක නිකන් අර එනේ යටපත් වෙනවා. ඒතර ස්වාමීන් දැන් සමහර ස්වාමීන් වහන්සේලා කැලේට ගිහිල්ලා භාවනා කරන්නේ. එතකොට එතන මොකක් හරි ඊට එහා දෙයක් තියෙන නිසාද? ඒ කියන්නේ එතන දැන් සමාජයෙන් එළියට ගියාම ඒකේ උදව්වක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතන. උදව්වක් තියෙනවා. හැබැයි අපි පරපෝෂිත වුණු උණයි කියලා අපිට මේ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ කියන්නේ දැන් සමතයයි කියලා කියන්නේ අපේ මනසේ ක්ලේශයන් උත්පාදනය වෙන්නට එන සාධක බැහැර කරලා අපේ මනස සංසුන් වෙන අරමුණක පවත්වා ගන්න. ඒක තමයි සමතේදී සිද්ධ කරන්නේ. ඉතින් විදර්ශනාව කියලා කියන්නේ ඒක නෙමෙයි. අර එන බාධකේ එහෙමම පැමුණුනා වුණත් අපි කොහොමද නිවැරදි දැක්මක් ඇති කරගෙන මේක විනිවිද යන්නේ. ඒක තමයි විදර්ශනාවේදී කරන්නේ. එතකොට දැන් අපි මුල ඉඳලම උත්සාහ කරන්නේ බොහෝ කොට අපි කැමති වෙන්නේ අර බාධක ටික අයින් කරගන්න. බාධක ටික අයින් කර, ඒ කියන්නේ අපේ මනසට කෙලෙස් ඇති වෙන, අපේ මනස වික්ෂිප්ත වෙන ඒ කාරණා ටික අයින් කළාම අපේ මනස සංසුන් වෙනවා, පැහැපත් වෙනවා. ඒ නිසා ඒ తত্ত্বය තමයි හොඳ කියලා අපි gederin අයින් වෙලා ආරණ්‍යයට ගියොත් අපි ඇත්තටම නිවන් මඟ නෙමෙයි සුව පහසු මඟයි හොයාගෙන ගිහින් තියෙන්නේ. එහෙම කෙනාට ඒක නිවන් දකින්නට උදව්වක් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් දකිනවා නම් මෙයයි මනස වඩන්නට බාධකය මෙයයි මනස වඩන්නට සාධකය කියලා අර බාධක හමුවේ බාධක විනිවිදගෙන යන්නට මනස පුහුණු කරලා අර සාධක ටික සහාය කරගැනීමේ පදනම තුල වනගත වෙනවා නම් ඒතනත්තාට එය නිවන් දකින්නට සාධකයක් වෙනවා තේරුණාද කියපු දේ? ඒ කියන්නේ පලා යාමක් හැටියට පහසුව සොයා යාමක් හැටියට ආරණ්‍ය ගත උණයි කියලා, gederin නික්ම ගියයි කියලා එතනත්තට ඒක නිවනට සහායක් වෙන්න. මොකද ඔහුගේ මානසික සංකල්පයම මේ මේ ප්‍රශ්න ටිකෙන් ගැලවෙන එක. අර අර ඒ ඒ බාධක ධර්ම වලින් ගැලවී ඉන්න එක තමයි ඔහුගේ බලාපොරොත්තු. එහෙම නැතුව ඔහුට හේතුඵල වශයෙන් පැහැදිලි දැක්මක් නැහැ. ක්ලේශයන් කියන්නේ මොනවද? ඒවා උත්පාදනය වෙන්නේ කොහොමද? ඒවා ප්‍රහාණය කරන්නේ කොහොමද? ප්‍රහාණය කරන්න තිබිය යුතු සාධක මොනවද කියලා ඒව ගැන ඔහුට පැහැදිලි දැක්මක් නැහැ. ඒ පැහැදිලි දැක්මක් ඇති කරගෙන ඒ කෙලෙස් නසන්නට උපකාරක සාධකයක් හැටියට පාරිසරික සාධකයේ යොදා ගැනීමේ පදනම තුල යම් කෙනෙක් හුදකලා වෙනවනම් අන්නේ තනත්තට ඒ සාධකය උදව් කරගන්න පුළුවන් කෙලෙස් නසන්නට. තව ටිකක් මේක පැහැදිලි කරගමුකෝ මෙහෙම. මුදල් හෝ මැණික් හම්බ වෙච්ච පමණට කෙනෙකුට යහපතක් වෙනවද නැද්ද? මොකද එතකොට යම් කිසි කෙනෙකුට තෘෂ්ණාවෙන් මුදල් හම්බ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට තමන්ගේ කටයුතු කරගැනීමේ අවශ්‍යතාවය හඳුනාගෙන මුදල් හම්බ කරන්න පුළුවන්. තෘෂ්ණාවෙන් මුදල් හම්බ කරන තැනැත්තා හොදක් කරගන්නේ නැහැ. හැබැයි තමන්ගේ කටයුතු අර්ථවත් කරගන්න, සඵල කරගන්න මුදල් අවශ්‍යයි කියලා දැනගෙන මුදල් හම්බ කරන තැනැත්තා එයින් වෙනසෙන්නේ නැහැ. ඒකෙන් ඔහු යහපතක් කරගන්නවා ඒකාන්තයෙන්. මණික්ගල් නිකන් ලස්සන සඳහා, විචිත්‍ර බව සඳහා එකතු කරන තැනැත්තා ඒකෙන් යම්කිසි ලොකු අර්ථයක් කරගන්නට සමත් වෙන්නේ ඔහුට ඒක නිකන් විචිත්‍රත්වය ආස්වාදනයේ පමණයි. එක්තරා කලෙක්ෂන් එකක් හොඳ එකතුවක් විතරයි. <clears throat> නමුත් ඒකේ වටිනාකම දැනගෙන මේක මිල කරලා ඒක ව්‍යාපාරයක් හැටියට කරන තැනත්තාට ඒක Taman ළඟ තියාගෙන බලබලා ඉන්නට නෙමෙයි ඒකේ වටිනාකමට මිල කරලා ඒ මුදල අරගෙන ඒකෙන් තමනුත් සුවපත්ව අන් අයටත් යහපත කරලා සාසනෙත් දියුණු කරලා කුසල් දහමුත් කරගෙන ලොකු වැඩක් කරන්න ඔහුට පුළුවන්. එහෙම නැති කෙනාට නිකන් ලස්සන වටිනා ගල් ටිකක් විතරයි. එතකොට අපි මේවා යොදාගන්නේ කවර දැක්මක් ඇතුවද කවර පරමාර්ථයක් ඇතුවද ඒ අනුව තමයි ඒකේ ඵලය තීරණය වෙන්නේ. එහෙම නැත්නම් කැලේට ගිය පමණින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එක් සූත්‍රයක දේශනා කරනවා මට එකවර මේ නම මතක් වෙන්නේ සූත්‍රය. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක් එක්කෙනා ආරණ්‍යගත වෙනවා විවිධ හේතු නිසා. සමහර කෙනෙක් ආරණ්‍යගත වෙනවා සැඟවි සිටීමේ කැමැත්ත. ඒ කියන්නේ සමාජයේ ඉන්නට කැමති නැහැ. ඒ අර සෝෂල් ෆෝබියා වගේ ඇයට මේ මිනිස්සුත් එක්ක ඉන්නකොට අමාරුයි. ඒ නිසා හුදකලා වෙනවා. සමහරව. තව සමහර අය වැරදි කරලා පව්කම් කරලා ඒව හසු වේවි කියලා වනගත තව සමහර අය උමතු බව නිසා වනගත තව සමහර අය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දක් මේක කියලා හිතාගෙන වනගත සමහර කෙනෙක් කෙලස් ප්‍රහාණය කිරීමේ ඕනෑකම කෙලස් දුරු කිරීමේ අවශ්‍යතාවය විවේකය විරාගය පදනම් කොටගෙනම වනගත එතකොට ඔය විදිහේ අරමුණු පහක් මත පුද්ගලය වනගත වෙන්න පුළුවන්. ඒ අය අතර අර විවේකය විරාගය හේතු කොටගෙන එයට සාධකයක් හැටියට තේරුම් අරගෙන යමෙක් වනගත වෙනවා නම් ඒ තනත්තාගේ අරණ්‍ය වාසයේ පමණයි අර්ථ සම්පන්න වෙන්නේ උසස් වෙන්නේ. අනිත් අයත් එතකොට අරණ්‍ය වාසී වෙනවා තමයි. නමුත් ඒ අයගේ අරණ්‍ය වාසය තරම අර්ථ සම්පන්න නැහැ. අර මුදල් හම්බ කළා වගේ තමයි. ඒ නිසා හුදකලා වීම නොවැදගත් නැහැ. ඒකේ වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒකේ වැදගත්කම මොකද්ද ප්‍රයෝජනේ මොකද්ද කියලා දැනගෙන ඒක ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමට මනස හදාගෙන ඕන එතනට යන්න. එහෙම නැති කෙනෙකුට ඒක වැදගත් නැහැ. හැමෝටම පොඩි දරුවෙකුට සල්ලි දුන්නා කියලා ඒ පොඩි දරුවා ඒකෙන් හොදක් කරගන්න. ඇයි ඒකෙන් හොදක් කරගන්න පුළුවන් මට්ටමට ඒ දරුවා වැඩිලා නැහැ. ඒ නිසා මුල් අවස්ථාවේ ඔහුට ඒක නොදී ඉන්න එකයි කළ යුත්තේ. එතකොට විටින් විට ටික ටික දෙන්න ඕන. ඒවා කාර්යෙහි යොදවන්නට ඕන. වරදට යොදවනකොට කෑ ගහන්න ඕන දඬුවම් කරන්න. ඉතින් මෙහෙම මෙහෙම කරලා හදලා ඉවර වුණාට පස්සේ තමයි ඔහුට පුළුවන් වෙන්නේ මුදල තමන්ගේ තනුන්ගේ තියහපත වෙනස යොදව ගන්න. එහෙම නැතුව මුලදිම එතනත්තට මුදල් හම්බ වුණයි කියලා ඒකෙන් හොදක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අරණ්‍ය වාසය කියන එක අපිට නිකන් නිනව් නැතුව හැංගෙන්න මේ gedara ඉඳගෙන මේක කරන්න බෑ එතනට ගියොත් නම් හොඳයි කියලා එහෙම ගියා කියලා අපිට ඒක ඒකෙන් හොදක් වෙන්නේ නැහැ ඒතර ඒ මට්ටමට අපේ මනස වැඩිලා නැති නිසා. ඒ නිසා ඒ අරමුණ මොකක්ද සාධක මොනවද බාධක මොනවද උපාය මාර්ගය මොකක්ද ආය කෞශල්‍ය අපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය මේවා පිළිබඳ හොඳ නිපුණත්වයක් ඇති කරගත්තු කෙනෙකුට ඒ හුදකලා වාසය කෙලස් ප්‍රහාණය කිරීම සඳහා උපකරණයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ.